සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තක්ස භගවතු අරහතු සම්මා සම්බුද්දක්ස නමෝ තක්ස භගවතු අරහතු සම්මා සම්බුද්දක්ස කෝච භික්ඛවේ කාමානං ආදීනවෝතිති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සෝදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය බාර අරගෙන කටයුතු කරන්නේ නුගේගොඩ අංක 26න් 2 ඇල්බර්ට් පෙරේරා මාවතෙහි පදිංචි වෛද්‍ය නීලමණී පුංචි හේවා මහත්මිය ඇතුළු දූ දරුවන් ඇතුළු පින්වත් පවුලේ හැමදෙනා තමයි අද මේ ධර්ම දානමෙහි පින්කමෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් නීලමණී පුංචි හේවා දුස්තර නෝනා ඇතුළු හැමදෙනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණිස වේවා කියන ආශිංසනේ අපි මේ දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම අද පින්නතුල්ලා මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අත්හැරීම පිළිබඳව. අත්හැරීම පිළිබඳව ඒ කර්ම ඉස්මතු ඉස්මතු වෙන ආකාරයට මේ දේශනාව සිද්ධ වෙනවා නම් හොඳයි කියන එක මතක් කරලා තියෙනවා. පින්නතුනි අපි හැම දෙනාගේම ඒකායන ඉලක්කය තමයි මේ සිතින් බැඳිලා ඉන්න මේ සියලුම දේවල් කෙරෙන් විශේෂයෙන් මේ පංච පාදානස්කන්ධය ඇතුළු හැම දෙයකින්ම නිදහස් වීම තමයි අපේ කායන අරමුණ. එහෙමනම් මේ සඳහා අපි බැඳිලා ඉන්න දේවල් පිළිබඳව මේ වාගේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම මේ හැම දෙයකම ආස්වාදයක් තියෙනවනේ. ආස්වාදයක් නැත්තම් සත්වයා මේවට බැඳෙන්නේ නැහැ. එහෙනම් මේකේ ආස්වාදය අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන ආදීනව. බොහෝ දෙනෙක් අද මේ සතරට වැටලා තියෙන්නේ ආදීනව පැත්ත දන්නේම නැහැ. නමුත් අපට මේ ශ්‍රී සද්ධර්මය නිසා මේකේ ආදීනව පැත්ත හොඳටම දකින්න අපිට අද අවස්ථාව තියෙනවා. ඊළඟට තියෙන නිස්සරණය. පින්නතුනේ අපි මුලින්ම කල්පනා කරලා බැලුවොත් අපි දෙයකට බැඳෙනවා කියලා කියන්නේ එතන දුකක්. අපේ ප්‍රිය වස්තුන් 10කට බැඳුණා කියන්නේ දුක් 10ක් ඇත්තටම. ඒක හොඳට නුවණින් විමසන කෙනෙකුට තේරෙනවා. දැන් බලන්න අපේ ජීවිත ගත්තාම අපි වැඩියෙන්ම අපට දුක හටගෙන තියෙන්නේ මේ ප්‍රිය වස්තුන් නිසා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා භද්‍රක ගාමිනී කියන ගම්පතිය. මේ භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීනි මට දුකේ හට ගැනීමක් දුක නැති කිරීමක් කියලා දෙන සේක්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ භද්‍රක හොඳ ප්‍රශ්නයක්. මම මේකට අතීතයෙන් උත්තර දෙන්නෙත් නෑ අනාගතයෙන් උත්තර දෙන්නෙත් නෑ. වර්තමානයේම ওই ඉඳගෙන ඉන්න ආසනයේදීම මේක තේරුම් ගන්න මම උත්තරයක් දෙන්නම්. බුදුරජාණන් වහන්සේ බොහොම සරලව භද්‍රකගෙන් අහන භද්‍රක ඔයා මේ උරුවෙල කප්ප කියන ගමේ ගම් ප්‍රධානයා. මේ උරුවෙලකප්ප ගමේ ගම් ප්‍රධානයා හැටියට ඔය ගමේ ඉන්නවද ඇතම් පිරිසක්. සමහර පිරිසක් ඉන්නවද එයාට විපත්තියක් වුණාම එයාට කරදරයක් වුණාම මරණයක් වගේ දෙයක් වුණාම ඔයාට ගොඩාක් දැනෙන අය ඉන්නවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීන් එහෙමයි ගොඩාක් මේ ගමේ ඉන්නවා. ඒ අයට කරදරයක් වුණොත්, බාධකයක් වුණොත්, මරණයක් වගේ වුණොත් මට දරා ගන්න බැරි තරම් අය ඉන්නවා මේ ගමේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ හුවා භද්‍රක ඔය ගමේ ඉන්නවත් සමහර අයට එහෙම විපත්තියක් කරදරයක් මරණයක් වගේ වුණොත් ඔයාට දැනෙන්නේ නැති පිරිසකුත් ඉන්නවාද එහෙමයි භාගතුන් වහන්සේ එහෙම අයත් ඕන තරම් ඉන්නවා. එහෙම අය ඉතින් මට උන්නත් එකයි මලත් එකයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එක හරි කතාවක්. එකම ගමේ එකම ගම් ප්‍රධානියා එතකොට පිරිසකට එහෙම කරදරයක් වුණාම ඔයාට දැනෙනවා තව පිරිසකට එහෙම කරදරයක් වුණාම ඔයාට දැනෙන්නේ නැහැ. මේකට හේතුව මොකද්ද කියලා ඇහුවා. මේ භද්‍රක ගාමිනී බොහොම ඥානවන්තයි. ඥානවන්ත නැත්තම් මේ වගේ උත්තරයක් දෙන්නත් බෑනේ නේද? භද්‍රක කියනවා මේ වගේ ප්‍රශ්නයක් අහන්නත් බෑ. භද්‍රකගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා භද්‍රක මේක හරි කතාවක්. එකම ගමේ එකම පිරිස පිරිසකට කරදරයක් වුණාම ඔයාට දැනෙනවා තව පිරිසකට කරදරයක් වුණාට ඔයාලට කිසිම ගාණක් නැහැ. මේකට හේතුව මොකද්ද කියලා ඇහුවා. එතකොට භද්‍රක කියනවා ටිකක් කල්පනා කරලා ස්වාමීනි පිරිසකට කරදරයක් වුණාම වේදනාවක් වුණාම මරණයක් වගේ දෙයක් වුණාම මට දැනෙන්නේ ඒකට හේතුව තමයි ඒ අය කෙරෙහි මගේ සිතේ තියෙන තන්ද රාගය කිව්වා. කියන්නේ කැමැත්ත කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ භද්‍රක ඔන්නෝකයිකව ධර්මය. වෙන දෙයක් නෙවෙයි. එහෙනම් දුක හටගන්නේම ප්‍රියවත්තුන් නිසා. එහෙමනම් මේ ප්‍රියවත්තුන්ගේ ස්වභාවයේ යථාර්ථය අපි ඒකාන්තයෙන් තේරුම් ගන්න ඕන. අපි සෑහෙන දුක් විඳලා තියෙන්නේ දුක් විඳින්නේ මේ ප්‍රියමනාප වස්තුන්. තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවන්, තමන්ගේ දේපල තමන්ගේ කියන දේවල් නිසා තමයි ඒකාන්තයෙන්ම දුක හටගන්නේ. ඒකනේ අපි මේවා බදාගෙන ඉන්නේ. මොකද ඒ තියෙන තන්දරාගේ කැමැත්ත. ඉතින් ලෝකේ මොන දේවල් වුණත් අපට ගාණක් නෑ අපේ දේවල් වලට මොන හරි වුණොත් ඔන්න අපට රැදෙනවා එහෙනම් මේ දේශනාව ශ්‍රවණය කරන්ඩ ප්‍රථමයෙන් විශේෂයෙන්ම හිතට ගන්න ඕනේ අපි දුක් විඳින්නේ අපි විසින්මයි. ඉතින් මේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි මේ කාමවත් වල මේ සියලුම දේවල් ගැන ආස්වාදය ආදීනව නිස්සරණ අපි තේරුම් ගන්න ඕන. පින්නතොනි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා දේශනා කරනවා මහණෙනි මේ කාමයන්ගේ ආස්වාදය දැනගන්න ඕන. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය. හා ආස්වාදේ කතා කරන්න එපා. ඒක ගැළපෙන්නේ නෑ. ඒක හොඳ නෑ. එහෙම කවදාවත් කොතනවත් උගන්වන්නේ නෑ. ආස්වාදය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ආස්වාදය දැනගත්තට පස්සේ තමයි යාට ආදීනව දැනගන්න ලේසියි. දැන් බලන්න අපි ගත්තොත් කාමය. දැන් අපි මේ ලෝකයේ බොහෝ දෙනා උතෙන්ටනේ ඇදිලා යන්නේ. කාමයටනේ. ඒතර මේ කාමයට මෙච්චර ඇදිලා යන්න මේක ලොකු බලවේගයක් තියෙනව නැත්තේ නෑ. එහෙමනම් අපි මේ කාමයේ ආස්වාදය එළියට අරගෙන කතා කරන්න ඕන. මොකද්ද කාමයේ ආස්වාදය? කාමයේ කියලා කියන්නේ කැමැත්තන නේද? එතකොට බලන්න ආස්වාදයේ තමයි මේ ඇහෙන් දකින. ඇහැට පේන අපි කැමති ප්‍රියමනාප රූප තියෙනවනේ. ඇහෙන් දැකිය යුතු කැමැත්ත ඇති වෙන, ප්‍රිය උපදවන, කෙලෙස් හටගන්න යම් කිසි රූපයක් තියෙනවනම් මේ රූපේ තමයි කාම ආස්වාදේ. බලන්න. ඊළඟට කණෙන් ඇසිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි ශබ්දයක් තියෙනවා නම් මේක තමයි ආස්වාදය. නාහයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන ප්‍රය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි සුවඳක් තියෙනවා නම් මේක තමයි කාමයන්ගේ ආස්වාදය. ඊළඟට දිවෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන, ප්‍රිය උපදවන, කෙලෙස් හටගන්න යම් කිසි රසයක් තියෙනවා නම් මේක තමයි කාමයන්ගේ ආස්වාදය. ඊළඟට කය. කයෙන් විඳිය යුතු කැමැත්ත ඇති වෙන, ප්‍රිය උපදවන කෙලෙස් හටගන්න යම් කිසි පහසක් තියෙනවා නම් ඒක තමයි ආස්වාදය. මේකනේ පංචකාමය කියන්නේ. එතකොට පින්නතුනේ මේක තමයි කාමයන්ගේ ආස්වාදය. ඔය චුට්ට තමයි. මේ කාමයන්ගේ ස්වභාවය මේ පංචකාමයන්ගේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. මේ පංචකාමයන්ගේ ආස්වාදයේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ කාමවත්ව නැති දෙයක් නැහැ. ඕනම දෙයක් පින්නතුල්ලාගේ ජීවිත හරහා බලන්නකෝ. දැන් පංචකාමයට සම්බන්ධ අපි ඇඳුමක් ගත්තොත් ඇඳුම ගන්නකන් වටිනවා දෙපාරක් තුන් පාරක් ඇඳලා ඉතින් ඊට පස්සේ ඉවරයි. නේද? ගයක් හැදුවොත් ගේ හදනකන් ලොකු දෙයක්. හදන කාලෙකම යුද්ධයක්. හැබැයි පින්නතුනි ගේ හදලා ඉවර වුණාට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට ඒක ඉවරයි. කසාදයක් බැන්දත් එහෙමයි. කසාදේ බඳිනකන් ලොකු දෙයක් බැන්දට පස්සේ ඇති දෙයක් නැහැ. මේ පංචකාමේ හැටි. එහෙමනම් අපි තේරුම් ගන්න ඕන මේකේ ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. ඒක හරියට අර විදුලි කොටනවා වගේ මට නම් පේරෙන්නේ තාම සුළු වෙලාවයි. ඊළඟට ඒ සුළු සැපය වෙනුවෙන් විඳින දුක තමයි අපි කල්පනා කරන්න ඕන. මේ අතහැරීමට අනිවාර්යයෙන් මේ ආදීනව පැත්තමයි දකින්න ඕන. එහෙනම් දැන් පින්නතුලට ආස්වාදයේ තේරෙනව නේද? මොකක්ද ආස්වාදේ? ආස්වාදේ තමයි මේ ආධ්‍යාත්මික ආයතනයන්. ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. මෙන්න මේ ඉන්ද්‍රයන්ට අපි කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මෙන්න මේවා ලැබීම තමයි මේ කාමයන්ගේ ආස්වාදය. ඔන්න ඔය ආස්වාදය අල්ලගෙන තමයි අපි මේවට ගිජු වෙන්නේ. එහෙමනම් අත්හරින්න නම් මේ ආස්වාදයත් අපි දැන් දැනගෙන ඉන්නේ අවබෝධයෙන් ඉන්නේ. දැන් අපි බලමු ආදීනව. ආදීනව පැත්ත දැනගත්තාම <clears throat> පින්නතුනේ අතහරින්න පුළුවන්. දැන් අපේ යාළුවෙක් වුණත් අපි යාළුවාට බැඳීලා ඉන්නවා එයාගේ තියෙන ಗುಣධර්ම නිසා. එයාගේ හොඳ ගති නිසා. හැබැයි යාට අපි අපහදින්නේ යාගේ ආදීනමයක්, එයාගේ දුර්ගුණයක් දැක්කොත්. නේද? එහෙම දැක්කේ නැත්නම් අපි කවදාවත් යාළුව අතහරින්නේ නැහැ. හැබැයි දුර්ගුණයක් දැක්කොත් නරක දෙයක් දැක්කොත් අපි ඒකට කලකිරෙනවා. අපෝ මෙයා මම මෙච්චර හොඳින් හිටියට මෙයා මේ වගේ කෙනෙක් නේ. මෙයා කොහොමවත් ඇසුරු කරන්න හොඳ නෑ කියලා එයාගෙන් අයින් වෙන්න අපි මහන්සි ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මෙන්න මේ කෙලෙස් වල ස්වභාවයක් මේකේ ආස්වාදයේ දකින්න දකින්න අපි එතෙන්ට ඇලෙනවා. හැබැයි ආදීනමය දැක්කට පස්සේ කොහොම කොහොම හරි අපි ගැලවෙන්න මහන්සි ගන්නවා. ඒ නිසා මේ ආදීනවේ දකින්නම ඕන. ආදීනවේ දකින්න නැතුව අපිට ගැලවෙන්න බෑ. එහෙමනම් මේ කාමය නැත්තම් ওই ලෝභය කියන්නේත් ඕකටමයි, තණ්හාව කියන්නේත් ඕකටමයි. මෙන්න මේ කාමය. මේ කාමයේ තියෙන කාමයේ නිසා අපි දුක් විඳින්නේ. අපි මේවට ග්‍රහණය වෙලා ඉන්නේ මේ කාමය නිසා. කියන්නේ ලෝභ චෛතසිකය. එහෙමනම් කාමයේ ආදීනව පැත්ත ටිකක් සැලකුවොත් කාමයේ ආදීනව පැත්ත තමයි පින්නතුනේ ඒක ක්‍රම කීපයකට අපිට බලන්න පුළුවන් ක්‍රම කීපයකට කිව්වේ එක එක පුජ්‍යලයන්ට මේක හොඳට හිතට වදින විදිහට අපිට බලන්න පුළුවන් දැන් බලන්න පුංචිම කාලේ අපේ ජීවිතේ අපේ අනාගතය හදාගන්න අපි පුදුමාකාර දුකක් විඳිනවා. ඒ දුක් විඳින කාලේ හරියට මේ අවුරුදු 1000ක් ජීවත් වෙන්න වගේ තමයි අපි වහන්සි වෙන්නේ. මේ දේශනාව වරද්ද ගන්න එපා. මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා අනාගතය හදාගන්න එපා කියලා එහෙම නෙවෙයි. මම මේකේ ස්වභාවයයි පින්නතුලට මේ කියන්නේ. දැන් බලන්න අපි පුංචි කාලේ ඔන්න අම්මා තාත්තගේ රැකවරණයෙන් හැදිලා වැඩිලා බහ තේරෙන වයසට එනවා. ඒ ආවට පස්සේ ඔන්න දෙමව්පියන් ගොළුවේ තියෙන්නේම ළමයාට උගන්වන්න උගන්වන්න උගන්වන්න. ඉතින් පින්නතුනේ ළමයාට පුදුම පීඩනයක් ලබා දෙනවා ලදරු පාසල් වලට පුංචිම කාලේ දානවා. දැන් කලොත් ක්‍රමයක්. ඉස්සර නම් යම්කිසි තිබුණා ළමයාට ඒ ළමා කාලේ හේ ගතකරන්න, දෙල්ලමින් ගතකරන්න දැන් ඒකත් නැහැ. අවුරුදු දෙකමාර තුන වෙනකොටත් ලද්දුරු පාසලට දානවා. හරි පුදුමයි. සමහර ළමයි වට යන්න කැමති නැහැ අඬනවා. ඒ ඇඳීම පවා පින්නතුනේ මේ කාම ආදීනමක් ඇතුළේ හිතෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම මේ කාම ආදීනමයක්. ඊළඟට ඔන්න ඉස්කෝලේට දානවා. ඉස්කෝලේට දාලා පින්නතුනේ ඉතින් අවුරුදු 10ක් 12ක් 13ක් විතර දිගටම අධ්‍යාපනය. මේ කාලය තුල පින්නතුනේ මොන තරම් පීඩනයක් කියනද බලන්න. විභාග විභාග සටහන් දිනනවා පන්ති යනවා. එක එක විභාග වලට මුහුණ දෙනවා විභාග කීයකට මුහුණ දෙන්න ඕනද? පාසල් ජීවිතේ ඉවර වෙනකොට ප්‍රශ්න ඉවරද නෑ දැන් අම්මලාම කියන අනේ මේ ළමයි ගැන හරි දුකයි විභාග තියෙන කාලේ ළමයි කන්නේ ළමයි තැම්බිලා වගේ කියනවා ඉතින් පින්නතුණි පොඩ්ඩක් හිතලා බලන්න මේවා කාමයන්ගේ ආදීනව නෙවෙයිද කාමයන්ගේ ආදීනව තමයි අපි හැමෝම ඉගෙන ගත්තනේ ඉගෙනගත්ත කාලේ මොනතරම් පීඩනයක්ද තින්නේ? ඇයි ඉගෙන ගන්නෙ? ඉගෙන ගන්න අනාගතේ සැපින් ඉන්න. දෙමව්පියෝ එච්චර මහන්සි වෙන්නේ ළමයාගේ අනාගතය හදන්න කියන්නේ අනාගතේ ළමයාට සැප දෙන්න. සැප දෙනවා කියලා කියන්නේ මොකද්ද? සැප දෙනවා කියලා කියන්නේ ළමයාට හොඳට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික ලබලා දෙන්නනේ වැඩේ කරන්නේ. එහෙම නෙවෙයිද? එහෙම තමයි. දැන් අපි සම්මුති වශයෙන් සැප විඳිනවා, දුක් විඳිනවා කියලා දෙකක් තියෙනවානේ. මොකද්ද සැප විඳිනවා කියලා කියන්නේ? අපි කොහේ හරි චාරිකාවක් යනවා. චාරිකාවක් ගිහිල්ලා ඉතින් හොඳ හෝටලයකින් අපි කාලා විනෝද වෙනවා. එතකොට බලන්න ඔය හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? අපේ ඇහැ ඊළඟට අපේ කන අපේ නාසය අපේ දිව අපේ කය සතුට වීම නෙවෙයි ඒවා සතුට වීම තමයි ඒකයි මම කිව්වේ සැප විඳිනවා කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතනයන්ට ලැබෙන මේ අපි කැමති ආස්වාදනීය අරමුණු තමයි සැප සැප කියලා කියන්නේ සම්මුති වශයෙන්. ඒතර දුක කියලා කියන්නේ මොකද්ද? දුක කියලා කියන්නේ ඇත්තටම සම්මුති වශයෙන් මේ ආයතනයන්ට අපි අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු කියන මේවා ලැබෙන එක තමයි දුක කියලා කියන්නේ. එතකොට බලන්න මේ දරුවාට සැප දෙන්න තමයි අම්මලා මේ විදිහට සැප කියලා කියන්නේ. එතකොට අර ටික. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු ඔය ටික තමයි. ඒ සඳහා තමයි අම්මලා ගොඩාක් මහන්සි වෙන්නේ. හරියට අවුරුදු දහස් ගාණක් ජීවත් වෙනා වගේ තමයි වැඩපිළිවෙල යන්නේ. ඉතින් බලන්න දැන් ආදීනෝ පැත්ත හොඳට කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා. කාමයන්ගේ ආදීනෝ පැත්ත. ඊළඟට පින්නතුනේ දැන් බලන්න අධ්‍යාපනයෙන් ඔක ඔය ප්‍රශ්නය ඔය ගැටලුව ඉවර වෙන්නේ නැහනේ. ඊළඟට විශ්වවිද්‍යාලය යන්න ඕන. එහෙම නැත්තම් පාඨමාලා හදාරන්න ඕන. රස්සාවක් හොයාගන්න ඕන. රැකියාව ඉතින් දිගටම කරගෙන යන්න ඕන. බලන්න ඕනම රැකියාවක් උදේට යනවා හවසට එනවා. එකම චක්‍රයක් නෙමෙයි කරකෙන්නේ. පින්නතුනේ හොඳට හිතලා බලනකොට ඕක දුකක් නෙවෙයිද? ඇත්තට මේක මහා දුකක්. ඒකාන්තයෙන් මේක දුකක්. ඉතින් මේවා කාමයන්ගේ ආදීනව තමයි. ඔන්න අතහැරීමට මේ ආදීනව පැත්තම දකින්න ඕන. අපි දකින්නේ අර විදුලි කොටනවා වගේ අර අවයටයක් වගේ ආස්වාද පැත්ත විතරයි. ආදීනව පැත්ත දකින්නේ නැහැ. ආදීනව පැත්ත දකිනකොට අනිවාර්යෙන්ම අතහැරෙනවා. අතහරින්න පහසුයි. හැබැයි ආස්වාදයේ මල්ලගෙන හිටියට කවදාවත් මේ අතහරින්න කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බලන්න ඕන්න දැන් රස්සාවක් හොයාගත්තා. ඊට පස්සේ එතනින් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. අර අපි කිව්ව උදේට යනවා හවසට යනවා එකම චක්‍රේ. ඉතින් බලන්න මේ මහ දුක් ගොඩක් නේ. චූටි ආස්වාදයකට මහා මෙරක් වගේ දුක් විඳිනවා. ඔය එක පැත්තක්. ඊළඟට බලන්න පිනද නොයේක් ව්‍යාපෘති අපි ආරම්භ කරනවා. හැම දෙයකින්ම අපි ලාභ බලාපොරොත්තු වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත් ගොවිතැන ගන්න. සාමාන්‍යයෙන් අපේ ගොවියන්ගේ ස්වභාවය අවකාශයේ කොටනවා. වටේට ණය වෙලා ඒ බීජ පොහොර ගන්නවා. වර්ෂාව විශ්වාස කරගෙන දැන් ඔන්න පොළොවට දානවා පැලේ. හොඳට හැදිලා එනවා. නියඟයක් අල්ලනවා. ඔක්කොම මැරෙනවා. ගොවියා පස බොනවා. කාමයන්ගේ ආදීනවා. කිව්වක් කරන්න වෙනවා. ඕක තමයි ස්වභාවය. නමුත් ආදීනව පැත්ත හිතනකොට ඊළඟට බලන්න මම මේ එක එක සාමාන්‍ය බොහෝම සරලව හැමෝටම තේරෙන විදිහට මේ කියන්නේ. ඊළඟට බලන්න සමහර අම්මලා සමහර දරුවෝ එක්ක පින්නතර හොඳටම කේන්ති ගන්නවා. මම මේ කියන්නේ වයස් ભેදීකින් තොරව මේ කාමයන්ගේ තියෙන ආදීනව. සමහර වයෝවෘද්ධ අම්මලා කියනවා තමන්ගේ පුතා ජීවතුන් අතර ඉන්නවා. ඒ වුණාට අපිට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දෙවෙනි පුතා මම මැරුණා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් අපි කතාව අහගෙන ඉන්නකොට පින්නතුනි හේතුව තියෙන කාමය. එක්ක ගෙයක්, එක්ක ඉඩමක්, එක්ක සල්ලි. ඕවර තමයි මේ පැටලිලා තියෙන්නේ. බලන්න මේ මේ වගේ තියෙන ආදීනව. එහෙමනම් මේ වාගේ පින්නතුනි ආදීනව කෙලවරක් නැහැ. අර ඇට මිදුළු දක්වා කැවී තියෙන ආදරේ පවා නැති කරන්න පුළුවන් මේ කාමයට. ඉතින් මෙන්න මේ විදිහට කල්පනා කරලා අපි මේවාට තියෙන බැඳීම් ටික ටික අයින් කරන්න ඕන. පංච පාදානස්කන්ධයේ තියෙන බැඳීම් අඩු කරන ගන්න එක අපි විශේෂයෙන් කළ යුතුයි. නමුත් මේ බාහිර දේවල් වලට පවා තියෙන බැඳීම් අපි මුලින් මුලින් අයින් කර ගන්න ඕන. මොකද පින්නතුනේ මේවා බොහෝම తాවකාලිකයි. දැන් බලන්න මේ වාගේ තියෙන ආදීනව පැත්ත ගත්තොත් කෙනෙක් මරණ මංචකේ තමන් කැමති දේවල් කෙරෙහි බැඳිලා මැරුණොත් එයාට සුගතියක් නම් අපේක්ෂා කරන්න බෑ. සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. අර ආදිත්ත පරයය සූත්‍රයේ සඳහන් වන්නේ. ඒ නිසා අපි මේකේ ආදීනව පැත්ත හොඳට දකින්න ඕන. ආදීනව පැත්ත දැක්කේ නැත්නම් අපිට මේකෙන් ගැලවෙන්න බෑ. දැන් බොහෝ දෙනා සමහර දේවල් වලට තියෙන බැඳීම් අයින් කරලා මොනවා හරි දෙයක් අතහැරලා කියනවා අනේ මට දැන් බැඳීමක් නැහැ කියලා. පිනතුනේ ඇත්ත බොරු කියනවත් නෙවෙයි. යම් කිසි දෙයකට තියෙන බැඳීම අයින් කළායි එහෙම කියන්නේ. හැබැයි පින්නතුනි මේ ආසාවේ ස්වභාවය මේ බැඳීමේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන හොඳට කල්පනා කරලා බලන්න අපි ඕනම දෙයක් අතහරින දැන් පැවිදි වෙන භික්ෂුන් වහන්සේ පවා සියලු දේවල් අතහැරියට ආය මොන මොන හරි අල්ල ගන්නවා. ඉතින් ඒක තමයි ස්වභාවය. දැන් බලන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ඔන්න පුංචිම කාලේ අපිට අම්මා තාත්තගේ සහයෝගය ඕනේ. අම්මා තාත්තා නැතුව බෑ. අවුරුදු දෙකේ තුනේ දරුවා අම්මා ඕන තාත්තා ඕන කියන විතරම අඬනවා නේද? අවුරුදු 10 15 ගියහම ඒක නැහැ. මොකද ඒ ළමයි යාළුවන්ට ඇලෙනවා අම්මා තාත්තා ටිකක් මග හැරෙනවා. අර බලන්න. යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට ඒ ළමයි ලොකු වෙලා කසාද බඳිනවා. කසාද බැඳහම බිරිඳට බැඳෙනවා. අම්මා තාත්තා අතහැරෙනවා. අර බලන්න. තනක් අල්ලගෙන තමයි තව තනක් අතහරින්නේ. ඔන්න ඊළඟට පින්නතුනේ ටික කාලයක් යනකොට ළමයි හම්බෙනවා. ළමයින්ට බැඳෙනවා ස්වාමියා අතහැරෙනවා. එහෙම වෙනවන් ටිකක් හරි. අර බලන්න අපි යමක් අතහරින්නේ තව යමක් අල්ලගෙන. ඊළඟට ඔන්න ආත්තිලක් සියලාට හැදෙනවා අමුතු ලඩක්. දරුවන්ටත් වඩා මොනබුරු මිනිබිරියන්ට ඇලෙනවා. දරුවෝ අතහැරෙනවා මොනබුරු මිනිබිරියෝ අල්ල ගන්නවා. ඒ පුංචි දරුවෝත් වන ටික දවසක් යනකොට මේ වයසක මිනිස්සු කියන දේ අහන්නේ දරුවෝ අතහරිනවා ධර්මය අල්ලනවා. ධර්මයේ කියලා අල්ලන්නේ ටික්කු ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් පන්සලක්. ඉතින් මේක තමයි මේකේ හැටි. ඉතින් මම මේවා මේ කියන්නේ මේක අපි තේරුම් ගන්න ඕන නිසා. අපි යමක් අතහරින්න යමක් අල්ලගෙන. ඒ තරම්ම සූක්ෂමයි පින්නතුනේ මේ කාමය. එහෙනම් අපි මේවා තේරුම් ගන්න තරමට අපට ලේසි. ඒකනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට මේ සිව්පස පරිභෝගයේදී ප්‍රත්‍යක්ෂාක් නුවණින් මේවා පාවිච්චි කරන්න කිව්වේ. ප්‍රත්‍යක්ෂාව කියලා කියන්නේ අවශ්‍යතාවයේ සලකලා පාවිච්චි කරනවා. මේක අන්තවාදී ධර්මයක් නෙවෙයි. දැන් ගිහි පින්නතුල්ලාටත් මේක හරි වටිනවා. දැන් මේ ඇත්තන්ට ගයක් හදන්න එපා කියලා නෑ. කතාද බඳින්න එපා කියලා නෑ. ළමයි හදන්න එපා කියලා නෑ. හැබැයි අවශ්‍යතාවය සලකලා පරිභෝග කරනවා. වාහනයක් තියෙන මේ ජීවිතේ එහාට මෙහාට ගමන් යන්න. වරදින්නේ මේකත් අරගෙන යන්න තරම් අරකට බැඳෙනවා. ගයක් හදා ගන්නවා. ඒ ගේ අරගෙන යන්න තරම් බැඳෙනවා. ඔන්න ඔතනයි වරදින්නේ. එහෙමනම් අවශ්‍යතාවය දැන් පිටුන් වහන්සේ සූර් පරිභෝග කරන්නේ කොහොමද? මැති මඳුරුවන්ගේ වදුරු නැති කරන්නේ අවුව අවුව වැස්සෙන් පීඩාව වළක්ව ගන්නද ඒ වගේම සීතලෙන් උණුසුමෙන් වෙන පීඩාව වළක්ව ගන්නද කොටින්ම ලැජ්ජ ඇතිතන් වසා ගන්නද මේ නිසා තමයි විචුන් වහන්සේ මෙසූරු පරිභෝග කරන්න බණ අවශ්‍යතාවය සලකනවා පින්නපාතෙත් එහෙමයි ඉතින් ගිහි පින්නතාත් ඉන්නකම් ගයක් වාහනයක් ඒ වගේ දේවල් පරිහරණය කරාට කමන්නේ අපේ අයට වරදින්නේ මේවට බැඳෙනවා අතහැර ගන්න බෑ. මේවත් අරගෙන යන්නයි කල්පනා කරන්නේ. ඒකෙන් වෙන්නේ පින්නතුනේ කාන්ත විපත්තියක්. මේක හොඳට හිතට ගන්න අපි මැරෙන වෙලාවේ අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට ආස්වාද ධනකෝ බැඳිලා ඒ රූපය පිළිබඳව කල්පනා කර කර ඉන්න වෙලාවක ඒ කියන්නේ මනෝලෝකයක ඉන්න වෙලාවක ආශාවෙන් ආස්වාද ජනකව ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් අපි කෙලින්ම පින්නතුනේ අපායයි. ඕක තමයි ධර්මය. එහෙමනම් අපට පුළුවන් මේක තේරුම් අරගෙන අවබෝධයෙන් ජීවත් වුණොත් ඒ කාන්තේම මේකෙන් ගැලවෙන්නේ. පින්නතුල හිතන්න පුළුවන් අනේ එහෙමනම් අපි කෙලින්ම අපායේ අපි කොච්චර බැඳීමක් තියනවද? පින්නතුනේ මේක හොඳට හිතන්න. අවබෝධයේ තිබුණොත් අපට ගැලවෙන්න පුළුවන්. මොකක්ද අවබෝධය කියන්නේ? අවබෝධය කියලා කියන්නේ ඇත්තටම අපි යථාර්ථය තේරුම් ගන්න ඕන. දැන් බලන්න අනවතග්ග සංයුත්තේ අනවතග්ග සංයුත්තේ සඳහන් වෙනවා පින්නතුනි මේ සංසාරේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ කියලා. දැන් මගේ ජීවිතය ගත්තොත් මගේ ජීවිතේ මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා කෙලවරක් හොයන්න බෑ. මගේ විතරක් නෑ ඔබෙත් එහෙමයි. එතකොට ආරම්භක කෙලවරක් නෑ. එතකොට මේ ගමනේදී පින්නතුනි කොච්චර ඔයත්තන්ට දරුවෝ ඉන්න ඇද්ද? අසංකේය ගණන් දරුවෝ ඉන්න ඇති. මොනතරම් ගෙවල් දොරවල් ඒ වගේ ප්‍රමාණයක් කරන්න බෑ ඇත්තට. බිරින්දෑවරු වැලි කැට ගන්නට ඉන්න ඇති. එතකොට ඒ සියල්ලම දැන් අපට අමතකයි. දැන් මේ වර්තමාන බිරිඳ වර්තමාන ගෙදර වර්තමාන දරුවෝ අල්ලගෙන එහෙම දඟලන්න දෙයක් නැහැ ඉතින්. මොකද ඕන තරම් දරුවෝ ඉඳලා තියෙනවා. වැඩි ඕන නැහැ. මේ ජීවිතයේ ඉස්සෙල්ලා හිටපු දරුවෝ දැන් මතක නැහැනේ. මෙතනින් ගියාට පස්සේ මේ දරුවා අමතකයි ඊළඟට උපදින දරුවෝ ගැන දන්නේ නැහැ. එහෙමනම් පින්නතුනි මේ වගේ වෙනස් වෙන දේවල් අල්ලගෙන අමාරු වැටෙන එක හරි අපරාධයක්. අතහැරීමම තමයි පින්නතුනි අපට තියෙන ලොකුම සැනසෙල්ල. අල්ලගත්තොත් එතන විනාශේ. අර ප්‍රිය කරන වස්තුන් 10ක් දැන් ගෙවල් 10ක් තියෙනවා නම් දුක් 10ක් නේ හොඳට හිතලා බලන්න. ඉතින් එහෙමනම් දැන් අපි මෙන්න මේ විදිහට මේකේ ආදීනව පැත්ත දකින්න ඕනේ මේ කාමය. දැන් බලන්නකෝ සාමාන්‍යයෙන් කෙනෙක් මේ කාමවත්තුන්ට බැඳිලා මිය ගියොත් එයාට සැනසෙල්ලක් ලැබෙන්න විදිහක් නැහැ. දැන් අදාසත් රජුරෝ ගැන බලන්න. අදාසත් රජුරෝ තමන්ගේ තාත්තා මැරුවා. මොකටද මැරුවේ? කාමයේ වෙනුවෙන්. ඒ කියන්නේ මේ ලැබෙන්න තිබිච්ච රජකම ගැන හදිස්සි වෙලානේ තාත්තා මැරුවේ. ආනන්තරේ පාප කර්මයක් කරගත්තා. බලන්න ලෝභයේ තියෙන භයානකම. අන්තිමට ඉතින් මෙයා හොඳ කෙනෙක් වුණා. බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයෙන්. හැබැයි ඒ වෙනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. මොකද ආනන්තරේ පාප කර්මේ වෙලා. තුන්වෙනි පළවෙනි සංගායනාව පවත්වන්න ප්‍රධාන දායකත්වයේ දරුවේ මෙතුමා. පොහොදුන් ශ්‍රද්ධාවන්තයන්ගෙන් අග්‍ර තානාන්තර ලැබුවා. හැබැයි පින්නතුනි දැන් මම මේ බණ කියන වෙලාවෙත් අදාසත් රත්තුරු ලෝකුඹු කියන නිරේ දුක් විඳිනවා. එයා මේ කාමයේ තේරුම් ගත්තේ නැහැ. ආස්වාද පැත්ත විතරක් හිතුවේ ආදීනෝ පැත්ත දැනගෙන හිටියේ නැහැ. අන්න බලන්න දැන් මේ වෙනකොටත් අජාසත් රජුරු ලෝක මුනි රෙදුක් විඳිනවා. දැන් බලන්න දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවන්ටත් උනේ ඒකමනේ. හොඳට සිල්ගුණ පිරුවා, මහානදම් පිරුවා, අභිඥා ඉපදෙව්වා. බුද්ධත්වයට කාමය ඇති වුණා. අතහර ගන්න බැරි වුණා. ඉතින් කෙනෙකුට බුද්ධත්වයට ආසාවක් ඇති වෙනවා නම් පාරමී පුරලා ඒක කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. දේවදත්ත හාමුදුරුවෝ මේක බලෙන් ගන්න හිතුවා, ගහලා ගන්න හිතුවා. පින්නතුනි බලන්න කාමයේ ස්වභාවය මේ වෙනකොට දේවදත්ත හාමුදුරුව අවීචි මහා නරකයේ දුක් විඳිනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ විදිහට ආදීනවේම දකින්න ඕන. ආදීනවේ දැක්කොත් අපට නිස්සරණයට ලං වෙන්න පුළුවන්. ඊළඟට බලන්න රූපය දැන් අපි මේ අහුවෙන අපේ මේ ශරීරය ඕකෙත් තියෙනවා ආස්වාදයක් තියෙනවා ආදීනවයක් තියෙනවා නිස්සරණයක් තියෙනවා. ඕකේ ආස්වාදය මොකද්ද ඉතින්? රූපේ විතරක් අපි කාටවත් තේරෙන විදිහට හිතුවොත් මොකක්ද ආස්වාදේ? ඕක ආස්වාද ජනකව තියෙන පින්නතුනේ පුංචිම පුංචි කාලයක්. ඒ කාලෙත් ආදීන වෙට පෙරලෙන්න පුළුවන්. දැන් අවුරුදු 15 විතර ඉඳලා අවුරුදු 25 30 යනකම් ඔන්න කෙනෙක් හරිම ලස්සනයි, හරි සුන්දරයි. ඉතින් එතන ඉඳලා ඔන්න ආයෙ පටන් ගන්නවා ඉතින් ඔය දුක් කරදර. ඉතින් ඒකත් අර ඒ ආස්වාද කාලේම ආදීනෝ පැත්තට යන්නත් පුළුවන්. නමුත් අපි නිකන් සමත්යක් හැටියට ගත්තොත් ඕක තමයි ඒකේ තියෙන ආස්වාදේ. සිනහව ලස්සනයි, අඳුන් ලස්සනයි, මොහොන පියකරුයි. ඕකනේ ආස්වාදේ කියලා අල්ලන්නේ. එතකොට ආදීනවේ මොකක්ද? ඔන්න ඒ ලස්සන රූපේම පින්නතුනේ ඔන්න ආදීනව පැත්ත තමයි අපි හුරු කරගන්න ඕනේ. ඒ ලක්ෂණ රූපේම කෙසි දෙන්න පටන් ගන්නවා. ඔන්න ආදීනවා. ඒ ලස්සන රූපේම හැම රැළියට එන්න පටන් ගන්නවා. ඔන්න ආදීනවා. ඒ ලස්සන රූපයටම දනි සමාරු වෙනවා. ඔන්න ආදීන වේ. බෙහෙත් අහුරක් බොණ්ඩ වෙනවා. ඔන්න ආදීන වේ. ආදීන නෙවෙයිද? ආදීන වේ තමයි. හැරමිටක් ගන්නවා ඊළඟට උඹත් තායකෙක් කොන වෙනවා ඇඳටම වැටෙනවා මේවා තමයි රූපේ තියෙන ආදීනව අන්තිමටකින් මැරිලා යනවා ඕකනේ ආදීනවය කියන්නේ මැරිලා ගියාට පස්සෙත් බලන්න කොච්චර ආදීනවයක් තියෙනවද ඔක වැල් ඔක වැළලුවේ පිලිස් වෙ නැත්තම් මොකද වෙන්නේ ඕජස් ගලනවා ඉදමෙනවා ගඳ ගහනවානේ එහෙමනම් පින්න තුනේ මේකේ ආදීනව අපට ඕන තරම් පේනවා. ඉතින් මේකට බැඳෙන්නේ මේ ආදීනව පැත්ත දකින්නේ නෑනේ. අපි ආදීනව පැත්ත අනිවාර්යයෙන්ම දකින්න ඕන. දැන් බලන්න මේ පුහුතුන් මනසේ ස්වභාවය ආදීනව පැත්ත එහෙම දකින්නේ නෑ. හැබැයි ආස්වාදයේ පැත්ත ආස්වාදයේ පැත්ත නම් හොඳට දකිනවා. දැන් කවුරුවත් කියනවද දැන් මේ පින්නතුලට ඇහිලා ඇති වයෝවෘද්ධය ඉන්නවා. ඉතින් බොහොම හොඳට ටිකක් දඟලලා ඉන්න අය දැක්කහම කියනවා මේගොල්ලෝ දැන් මෙහෙමනම් තරුණ කාලේ කොහොම ඉන්න ඇද්ද කියලා කියනෝ නේද? එතකොට අපිට ආස්වාදයේ ඕන නම් අපේ අය පින්නතුනේ අතීතයට හරි ගිහිල්ලා බලනවා ආස්වාද ඕන නම්. හැබැයි ওই විදිහට ආදීනවේ බලනවද? කවුරුවත් ওই විදිහට ආදීනවේ බලන්නේ ධර්මයේ තේරුම් ගත්තේ නැති අය. දැන් බලන්න අපි හිතමු අවුරුදු 25 30 ගැහැණු ළමෙක් පිරිමි ළමෙක් සිනාවෙවි ඉන්නකොට කියන්න ඕන නෑ අපිට හිතෙනවද අනේ තව අවුරුදු 20කින් 30කින් මේ ආච්චිලාන කියලා හිතෙනවද? නෑ හිතෙන්නේ නෑ. ආදීනව පැත්ත අපි දකින්න දාන්නේ නෑ. එහෙමනම් පින්නතුණි මේකේ ආදීනවම දකින්න ඕන. ආදීනව දැකීම තුළින් තමයි අපිට යථාර්ථයට යන්න පුළුවන්. නිස්සරණය කරා යන්න පුළුවන්. ඊළඟට අපි අහුවෙන තැනක් තමයි පින්නතුනි වේදනාව. වේදනාව කියලා කියන්නේ අපි විඳින දුක් සැප මොනෝක් වේදනානේ. ඉතින් මේ වේදනාව වලටත් කෙලස් කරන මේ වේදනාව වලටත් අපි අහුවෙනවා. මේ අවස්ථාවත් කෙලස් කරන අවස්ථාවක්. මෙතන වේදනාව කියලා කියන්නේ දුක් විඳිනවට නෙවෙයි. වේදේ තීතිකෝ භික්කවේ තස්මා වේදනාතුච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. මෙන්න මේ විඳීමට තමයි වේදනාව කියලා කියන්නේ. එහෙමනම් මෙතන පින්නතුනේ මේ කාමවත්තුන් පිළිබඳව අපි කියපු නිසා මෙතන විඳිනවා කියලා කියන්නේ මේකේ ආස්වාදයේ හැටියට පෙන්වන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන බලන්න ධ්‍යාන සැපේ තමයි ආස්වාදේ ඒකත් සදාකාලික තියෙන්නේ ඒකත් පරිහානියට යනවා ඒක තමයි ආදීනවේ එතකොට බලන්න ධ්‍යාන සැපේකවත් එල්ලිලා ඉන්න හොඳ නැහැ. ඒකේ තාදීනවේ අපි දකින්න ඕන. එහෙම දැක්කොත් තමයි අපට නිස්සරණේ කරා යන්න පුළුවන්. එහෙමනම් බලන්න මේ ඇලීමෙන් තොරව සිටින්නට අනිවාර්යයෙන්ම අපි ඒකේ ආදීනවේ දකින්න ඕන. ආදීනවේ දැක්කොත් තමයි අපට නිස්සරණයට යන්න පුළුවන්. මේ නිස්සරණය ගැන කතා කරනකොට පින්නතුනේ අපි යමකට ඇලිලා නැත්තම් අපිට ඒ කාන්තයෙන් ඒ තුලින් විශාල සැනසෙල්ල ළඟා කරගන්න පුළුවන්. මේකේ නිස්සරණය අපි දකින්න ඕන. නිස්සරණය කියලා කියන්නේ ඇත්තටම පින්නතුනේ මේ තියෙන බැඳීම් අතහැරියානම් ඒ තියෙන සැනසෙල්ල තමයි නිස්සරණය කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැමෝම මේ නිස්සරණය කරා යන්නට නම් මේ ආස්වාදය දැනගන්නත් ඕන ආදීනවේ දැනගන්නත් ඕන. එහෙම දැනගත්තොත් තමයි අපි නැවත නැවත මේ කියන්නේ ඒ නිදහස අපට භුක්ති විඳින්න ලැබෙන්නේ. පින්නතුනේ මේ තෘෂ්ණාව කියන දේ හොඳට තේරුම් ගන්න මේ තෘෂ්ණාව ඇත්තටම ඇති වෙන්නේ මොකක් නිසාද? මේ තෘෂ්ණාව ඇති වෙන්නේ විඳීම නිසා. වේදනා පත්‍යා තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. එතකොට මේ විඳීම නිසා ඇතිවෙන මේ තෘෂ්ණාව නිසා උපාදානය සකස් වෙලා ඒ තුලින් කර්මය සකස් වෙලා ඉතින් අපිට නැවත උපදින්න අවස්ථාව සලසලා දෙනවා. හැබැයි අපි මේ ආදීනව පැත්ත හොඳට දැක්කොත් අපිට මේක මෙතනින් කඩා ගන්න පුළුවන්. ආදීනව පැත්ත දැක්කේ නැති වුණොත් අපිට මේක කඩා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ තෘෂ්ණාව හටගන්නේ ඒ කාන්තේම අර ස්පර්ශය කියන මේ එකතු වීම නිසා. ඒකත් අපි තේරුම් ගන්න ඕන. මේ සියල්ල අපි තේරුම් අරගෙන නිස්සරණය මේ සේම භූමිය දිස බැලුවොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ තෘෂ්ණාව කියලා කියන්නේ අපි මේකට කැමැත්තට අපි හරි කැමැතියි ආසාවට කැමති. ආසා කරන දේවල් අපට ලැබෙනවට අපි කැමති. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේක විස මිශ්‍ර විස මිශ්‍ර සුවඳ කේක් ගෙඩියක් වගේ. කේක් ගෙඩිය ලස්සනයි. සුවඳයි. ඒ වගේම රසක් තියෙන්න පුළුවන්. හැබැයි අනුභව කළොත් මරණය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. ඊළඟට තව තැනක පෙන්නනවා මේ තෘෂ්ණාව කියලා කියන්නේ මේ බැඳීම කියලා කියන්නේ හරියට උපමාවකින් පෙන්නනවා එක සිටුවරයෙක් සමග තරහ වෙනවා සාමාන්‍ය මිනිස්සෙක් කම්කරු මිනිස්සෙක් කියලා හිතන්න. ඉතින් මේ මිනිසයා තරහ වෙලා මේ සිටුවරයා විනාශ කරන්න හිතනවා. විනාශ කරන්න හිතුවට සිටුවරයා ළඟට කිට්ටු වෙන්නවත් බෑ. මේ මිනිස්සයා මොකද කරන්නේ? සිටුවරයාගේ වත්තක් තියෙන වත්ත වැරට යනවා. අරමුණ මොකද්ද? සිටුවරයා විනාශ කිරීම. හොඳට වැඩ කරනවා. දවසක් සිටුවරයා වත්තට එනකොට සිටුවරයාට හරි සතුටුයි මේ මිනිස්යාගේ වැඩ දැකලා. මේ අලුත් සේවකයා හරි හොඳයි. මගේ පිනට ලැබුණ කියලා හිතනවා. හැබැයි මේ මෙයා රැවටුනේ මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේකට. ඉතින් දැන් මෙයා හොඳට පඩි ගෙවනවා. ඉතින් මේ මිනිස්යා කෙරෙහි පැහැදිලා ගෙදර වත්තටක් ගන්නවා. දැන් ගෙදර වත්තක් බලාගන්න මේ මිනිස්යා. අන්තිමට මෙයා දක්ෂයි ගේ ඇතුළට වෙනවා. gedara පාලනය සම්පූර්ණ මෙයාගේ අතට වැටෙනවා. ඉතින් සිටුවරයා දැන් හොඳටම විශ්වාස කරනවා මගේ පිනට ලැබිච්ච මිනිස්සෙක්. කාලයක් යනකොට සිටුවරයාට මෙයා නැතුව බෑ. මේ මිනිස්සයා gedara ඉන්න වෙලාවට සිටුවරයා නිදාගන්නේ දොරවල් ඇරලා. එහෙම නිදාගත්ත දවසක මේ මිනිස්සයා මොකද කරන්නේ? කඩුවක් අරගෙන මේ සිටුවරයාගේ බෙල්ල කපලා දානවා. අන්න ඒ වගේ එකක් කියනවා මේ කැමැත්ත. මේ බැඳීම. තමන්ගේම බෙල්ල කැපෙන එකක් තමන් දන්නේ නැහැ. දැන් බලන්න පින්නතුණින් දැන් මගේ ජීවිතය ගත්තොත් මම විහාරස්ථානයක් සකස් කරලා තියෙනවා. ඒක බොහොම ලස්සනට තියෙනවා කියලා අපි හිතමු හිතමු. ඉතින් මම ඒකට බැඳෙනවා. බැඳිලා ඒ විහාරස්ථානයේ තියෙන කානෝකාරය මොකක් හරි පෙරේතෙක් වෙනවා. මා සකස් කරපු ගෝලයෝ එතන ඒ නායකත්වයට පත් වෙනවා. ඉතින් බලන්න කොච්චර අසරණ කමක්ද මහාන කමේ. අර බැඳීම කියන එක කොච්චර භයානකද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් නෙවෙයිද? මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් ගිහි ජීවිත ගත කරන අයටත් එහෙමයි. තමන් පුදුම කැපකිරීමක් කළ දරුවෝ හදනවා. දරුවෝ හදලා ඒ දරුවෝ අතහැර ගන්න බෑ ඉතින්ට බැඳෙනවා. ඒ දරුවෝ බොහොම සැප විඳගෙන ඉන්නවා අම්මා තාත්තා ඒ දරුවන්ට බැඳිලා භූතයෝ ප්‍රයෝතය වෙනවා. ඉතින් මොකද කරන්නේ? එහෙමනම් පින්නතුනි මේ අතහැරීම අපි පුරුදු කරන්න ඕන. මේ අනවරාග්‍ර ගමනේ අපි කොච්චර අපි බැඳිලා ඉන්නේද? කොච්චර අපේ දරුවෝ ඉන්නේද? කොච්චර ගෙවල් දොරවල් තියෙන්නේද? කොච්චරනම් රාජ්‍ය සම්පත් ඉඳලා තියෙනවද? ඒ සියල්ලම අනිත් වෙලා ගියා. එහෙමනම් මේවා අල්ල ගන්නවා කියලා කියන්නේ මහා මෝඩකමක්. මේ වාගේ ආදීනව සලකලා අවශ්‍යතාවයේ සලකලා පරිභෝග කිරීම තුළ හැම දිනාටම සනසිල්ල අත් කරගන්න පුළුවන්. මේ ජීවත් වෙන්නේ පින්නතුනේ දින 30000කටත් වඩා අඩු කාලයක්. ඒ කාලය තුල තමන්ම මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් කෙරෙහි බැඳිලා පින්නතුනි ඒවා කෙරෙහි බැඳෙනවා කියලා කියන්නේ බැඳිලා දුක් දුක් විඳිනවා කියලා කියන්නේ ඊග ඊගාව ජීවිතේ අපට සැනසෙල්ලක් ලං කරගන්න බෑ. ඒ නිසා පින්වත් හැම දිනාටම අත්තරීම පිණිසම මේ දේශනාව යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන නුගේගොඩ ඇල්බර්ට් පෙරේරාමාවතෙහි අංක 26න් 2 ලිපිනෙහි පදිංචි වෛද්‍ය නීලමණී පුංචි හේවා මහත්මිය ඇතුළු දූ දරුවන් හැම දිනාට මේ කුසලයේ මහත්ඵල වේවා මහානිසංස වේවා නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උදාාර පුණ්‍ය ශක්තිය අනුභව බලෙන් ජෝඩි මාස 3 වන දින ජන්මදිනයේ සමරන්නා වූ විකලාංග සෛල වෛද්‍ය ගාමිනී ලක්ෂ්මන් පුංචි හේවා යාදරණී ස්වාමි පුරුෂයානන්ත පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා එතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැනසේවා උතුම් ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උදා මේ උදාාර කුසලය උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයේ දරූ ඒ දූ දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ඔවුන්ගේ කායික මානසික සොය සැලසේවා තායික්මන් භවයකදී මේ ගෝර කටුක භයානක සංසාර සාගරෙන් අත මිදී උතුම් අමා මහ නිවන් පිණසම මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුණුපුරාණන් ඒ වන මිතුන් පුතුණවන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා යහපත් වූ යහපත් වූ ඉතා හොඳින් ඉගෙනගෙන රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවෙක් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා නිවන දක්වා මේ දරුවාටත් මේ කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන් දූ දරුවන් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කර ඒ හැම දිනාටම මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුසත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝ සෙපත් දෙපාර්ශ්වයේම දෙමෝපියන් වන ජෝර්ජ් සිල්වා පියතුමන්ටත් චන්ද්‍රා ගුණරත්න මෞතිමියටත් ඒ වගේම සොහිරු වන ප්‍රියන්ත පුංචි හේවා මහත්මාටත් ප්‍රියතමානන් වන විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂක එල්.එච්. ගුණපාල මහත්මාට ඇතුළු අභාවයට සංසාරගත සියලු ඥාතීන්ට මේ උදාර කුසල් නිවන් පිණස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වාසය කරන සීනා වර්ණ කුල සූර්ය මේ මෞතුමිය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමියටත් මේ ජීවිතයේදීම මගඵල නිවන් අවබෝධ කර ගන්නට මේ කුසල් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවද ධර්ම මාර්ගයට යොමු කරන්නා වූ කල්යාණ මිත්‍ර ධර්මදේශකයන් වහන්සේලාට මේ භවෙදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මෙමෙන්න අපට චෙත් ප්‍රාර්ථනා කරන උතුම් සත්‍ය අවබෝධ වේවා කියන පැතුම තියෙනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමින්ද්‍රයන් වහන්සේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම සියලු සැනසෙල්ල වේවා. ඒ වගේම සක්දේවතුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා. අවීචී පතම් බවාග්‍රේම දක්වා විසෙන සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාාර කුසල් සැනසෙල්ල පිණිස වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු අවසාන වශයෙන් පින්වත් විශේෂඥ වෛද්‍ය පුංචි හේවා රජතුමාටත් ඒ වගේම පුංචි හේවා මැතිණිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම කාන්තෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිටුවා ගනිමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති මෝහක්ඛයෝ නිබ්බ නිබ්බානං